හොඳ ප්‍රශ්නයක්. හොඳම ප්‍රශ්නයක්. දුර්ලභ ගණේ ප්‍රශ්නයක්. 100න් ඉන්නකොට ඒක අල්ල ගන්නවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. 80න් ඉන්නකොට අහුවෙන්නේ නැහැ. දැන් 80න් ඉන්නකොට අහුවෙන්න මොනවද කරන්න ඕනේ? මේක ලොකු ප්‍රශ්නයක්නේ. 80න් ඉන්නකොට දැන් ඒක අල්ලගන්නේ කොහමද? 100න් ඉන්නකොට 100න් ඉන්න බව දැනගන්නවා. 80න් ඉන්නකොට 80න් ඉන්න බව දැනගන්නවා. හැබැයි 80න් ඉන්න එක 80න් ඉන්න බව දැනගන්න ඒකත් 100ක් තමයි. හැබැයි ඒ 100 ඉක්මනට වැඩෙන්නේ ඇයි? 100න් ඉන්න බව දැනගන්න එක අපි පුරුදු කරලා තිනවා. 80න් ඉන්න එක දැනගන්න පුරුදු කරලා නැහැ. එහෙනම් ඒක වඩන්න වඩන්න මොකද්ද වෙන්නේ? දැන් 80න් ඉන්න එක 100න් දකිනවා අපි. 80න් ඉන්න බව දැනගන්න අපි එකක් වඩනවා. ඒක වඩනකොට සාමාන්‍ය මොන වගේ එකක්ද වෙන්න ඕනේ? 100 වැඩි වෙනවා 80 අඩු වෙනවා. දැන් අපි මෙච්චර කාලයක් 100 වඩන්න වඩන්න 100 වැඩි වුණා. හැබැයි 80න් ඉන්නවයි කියන එක දකින්න දකින්න 80 වැඩි වෙන්න අඩු වෙනවා. දැන් 80න් ඉන්න පුළුවන් මට පැය ගාණක්. ඒ කියන්නේ යා 80න් ඉන්න එක දන්නේම නැහැ. ඇයි? 80න් ඉන්න එක දන්නවනම් ඒක අඩු වෙලා අඩු වෙලා ඒක 100ට එකතු වෙන්න එපායි. එහෙනම් මේ 100යි 80යි කියන දෙක වඩන ආර්ය උත්තමයෙක් ඉන්නවනම් 100 වඩනකොට 100 වැඩෙනවා. 100 වැඩෙන්නේ ඇයි? එයා 80න් ඉන්න මොහොතෙත් 100න් ඉන්නකොට ඒ 80 කිනක 100ට එකතු වෙනවනේ. එතකොට 100 ධාර්තාව වැඩි වෙනවා. 100න් ඉන්න 100 වඩන සෑම කෙනාටම 100 ධාර්තාව වැඩි වෙනවා. 80න් ඉන්න බව එයා දැනගන්න උත්සාහ කරනකොට 80 ධාර්තාව වැඩි වෙන්න අඩු වෙනවා. එහෙනම් මේක දැනගන්නකොට වැඩි වෙලා මේක දැනගන්නකොට අඩු වෙනවා. මේක වෙනවා නම් එයා නිවැරදි මාර්ගේ යනවා. ඒක තමයි මීටරේ. එයා මනගන්න තියෙන මීටරේ ඒක තමයි. මොකද්ද? 80න් ඉන්න බව දැනගන්න දැනගන්න 80 100 බවටපත් වෙනවා. එතකොට මේ ටික අරකට එකතු වෙනවා. කාලයක් යනකොට 80න් ඉන්න බව දැනගෙන ඉන්න එයා විනාඩි 10යි. අනිත් ඔක්කොම 100න් ඉන්නවා. කාලයක් යනකොට 80 නැතුවම 80 නැති කරන්න කරන ව්‍යායාමයක් ඒක. ඒක පුරුදු කරන්න ඕනේ. 100න් ඉන්නකොට 100න් ඉන්න බව දැනගන්නවා. 80න් ඉන්නකොට 80න් ඉන්න බව දැනගන්න එක පුරුදු කරනවා. පුරුදු කරන්න කරන්න කරන්න 80 ධාරිතාව අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා බිඳුවටම යනවා. ඒ වගේ මොනාරි විශේෂ ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඒවා निराකරණය කරගන්න. ගොඩාක් ශ්‍රේෂ්ඨයි මේ ප්‍රශ්නේ මතු කරපේක. අපි 80න් ඉන්නකොට වැරදෙනවා. කල්පනාවක් නැති වෙනකොට කමඨාන කැඩෙනවා අරමුණ වෙනස් වෙනවා. දැන් මේවා අපි දැනගෙන හිටියට ඒකට දෙන්න උත්තරයක් තිබුණේ නැහනේ. උත්තර ගොඩාක් තියෙනවා. මේක එක උත්තරයක්. ඒකත් හොඳ අවස්ථාවක්. ඒක තුළ විද්‍යාවක් තියෙනවා. අපි යම්කිසි සිත් පරම්පරාවක් ඇදුවාම සිත් කියමු අපි 40ක් ඇදුවා සිත්. සිත් 40න් අපට හවු වෙලා තියෙන 100 කීයද මේ පායි 35ක් මොකද 80න් ඉඳලා තියෙන. ඒක අපි දන්නේ දැන් අපි කල්පනා කරන වෙලට ගියා වෙලගේ මම පොලට ගියා එළවල ටිකක් අරගෙන ගෙදර නෑනේ. තව මොන හරිනේ යාළුවෙකුත් හම්බුණානේ මට. එතකොට දැන් මේ ඔක්කොම ටික සිටිවිලි. සිත් પરම්පරාවක් ඇවිල්ලා තියෙන. එතකොට මේ ඇතිවෙච්ච චාම චෛතසිකයක්ම අරන් බලනකොට 40ක් විතර ඇවිල්ලා තියෙනවා. නමුත් පායි අපට අවු වෙලා තියෙන්නේ. නමුත් 35 වෙලා දැන් අපි නැවත එක මෙනෙහි කරනවා. ආපහු එක ආපස්සට ඇවිල්ලා ආයික මෙනෙහි කරනකොට අරින්නේ මං අර අතන්ට ගිහලා අර අන්දිය ටිකක් වෙලා හිටියානේ. ඒ අන්දියෙන් හැරුණා. ඒ අන්දිය මතකේ තියෙනවනේ. හරි. ඒක කලින් මට හවුනේ. ඕමෝම නැවත මෙනෙහි කරනකොට දැන් තව පාකුත් ආවුණා. දැන් කීයද? 10යි. එතකොට දැන් 80ෙන් පව් කරගෙන ගිය එක නැවත ආපස්සට ආවම දැන් අරකෙන් කොටසක් 100ට එකතුණා නේද? 100ට එකතුණා නෙමෙයි. අර 80ෙන් නැවතේ මතකයක් අවදි වෙනකොට මේ 100ත් එක්ක මතක් වෙන්නේ. අපි කියනවා යාළුවොත් එක්ක යනකොට මගුල් ගයක්. ලස්සන මගුල් ගයක්. ඒ මගුල් ගෙට අපිට ඔක්කොම කතා කරලා තිනවා. යාළුවා කියන මම නම් රුපියල් 500යි දෙන්නේ මගුල් ගෙදරට. ඇයි? එයා මට 500යි දුන්නේ. කොයි කාලෙද? 1951. 51 500ක් දුන්නා. දැන් 2010 500 දෙන්නේ. ඔව් 500යි දුන්නේ මට 500යි මන් දෙන්නේ වැඩේ. එහෙනම් මමත් 500ක් දෙන්න බලාපොරොත්තු වෙලා මට 500 දෙන්න බෑ. ඇයි මේ කාලේට 500 ගැලපෙන්නේ ඔයාගේ 500ත් එක්ක මේකත් එකතු කරන්න. එකතු කරලා මිතුරු කැල කියලා දාන්න. එතකොට අපිත් ඉන්නවනේ ඒකේ. එතකොට අර 500ට මේ 500ක් දාලා දෙනවා. එයා දිගාරින්නේ කාගේ තෑග්ගද? අරයාගේ තෑග්ග. අරයාගේ තෑග්ග දිගාරිනකොට මගේ තෑග්ගත් එක තමයි අර දිගහැරෙන්නේ. ඇයි? ඒක ඇතුලේ ඒකක් තියෙනවා. හැබැයි එක ඇම්බලප් එකයි. අරයාගේ ටැග් දිගහරිනකොට මගේ එකත් එක දිගහැරෙනවා. මගේ එකත් ඒක තුල තියෙනවා. එහෙනම් අපිට යම්කිසි 80ක් ඇති වුණාම ආපස්සට ඇවිල්ලා නැවත ඒක මත 100 පීටවුවාම ඒක දැන් ඥානගත වෙනවනේ. 80ක් ඥානගත වෙනවා 100ක් ඥාන හැම එකක්ම ඥානගත වෙනවා පුරුදු. එතකොට මේ සිත් පරම්පරාව නැවත 100ටපත් කරලා 100 එකට ස්ථාපිත කරලා ඥානගත කළාම නැවත ඒක අවදි වෙනවා නම් අවදි වෙන්න මොනවලින්ද? 100ත් එක්ක නැවත එවැනි පොලක් මතක් වුණා, තෙලක් මතක් වුණා, අර හන්දිය මතක් වෙනවා. ඇයි? අර හන්දිය නැවත ආපස්සට අරගෙන 100කට දැම්මා. ඒක 100ෙන් දැක්කා. 100 ඒකට අනුගත වුණා. නැවත ඒක මතක් කරනකොට 100ත් එක තමයි මතක් වෙන්නේ. එහෙනම් 80 වැඩිපුර තියෙනවනම් මොනවද කරන්න ඕනේ? ඒවා නැවත ආපස්සට ඇවිල්ලා ඒක 100න් ආයි මුල ඉඳලා මැනේ කරගෙන යනවා. එහෙම නැවත නැවත 80 ඇති වෙන හැම මොහොතෙම ආපස්සට ඇවිල්ලා ඒක නැවත 100 මැනේ කරන්න පුළුවන් නැවත ඒක එන්නේ නැහැ 80න්. එනවනම් එන්නේ 100න්. ඇයි අර ඥානවල තියෙන්නේ අරක 100න් එන්න ඕනේ කියලා. මේකත් අර අවිද්‍යාවෙන් ඉන්නකොට 80න් ඉන්නකොට අපේ සිතිවිලි වලින් කෙලෙස් නිර්මාණය වෙනකොට දෙන දෙවෙනි උත්තරේ. ඒක දෙවෙනි විසඳුමක්. ඒකත් එක ක්‍රමයක්. අරක තමයි අර 80න් ඉන්නවා කියන එක දැනගන්න එක 80 මෙච්ච එක දැනගන්න ආපස්සට ගිහිල්ලා මුල ඉඳලා 100ෙන් දැනගන්නවා. දැන් 80ක් ආවයි කියලා අපි දැනගන්නවනේ. දැනගත්තා මොකද්ද 80ට හේතුව කියලා අර කල්පනා කළානේ. මෙලෝ හතරක් නැතෝ ඒ හිටියනේ. කල්පනා අන්න ඒ ටික නැවත 100ෙන් කල්පනා කරනවා. එතකොට අර tempatuව නැවත 100ත් එක්ක ගිහිල්ලා රෙකෝඩ් වෙනවා. එහෙම නැත්නම් ඥානගත වෙනවා. ඒක නැවත කවදා හරි මතුවෙනකොට අර 100ත් එක්ක නැගිටින්නේ. එතකොට ඒකට කර්ම හැදෙන්නේ තවත් මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ? ඉස්සෙල්ලාම කියනවා කමඨානේ මම 100න් 80 දිහා බලන්න හිටියා කියලා. මේ ලෝකේ කිසිම කෙනෙකුට කරන්න බැරි කමඨානක් ඒක. ඇයි? 100න් 80 දිහා බලන්න බෑ. ඒ ඒ බැලන්නේ 100ක්. 80න් 80 දිහා බැලුවත් විතරයි 80 දිහා බලන්න පුළුවන්කම තියෙන්නේ 100න් 80 බලන්න බෑ 100න් බලපු ගමන් අර 80 100 බවටපත් වෙනවා ඇත්තටම 80 කියලා කියන දේ මිනිස්සු දන්නේ මිනිස්සුන්ට දැනගන්න බෑ හේතුව 80 කියන්නේ Taman නොදැනුවත් වෙන දෙයක් දැනුවත් නොවන කාරණාවකට තමයි 80 කියලා කියන්නේ 100 කියලා කියන්නේ දැනුවත් වෙන දේවල් එතකොට මට 80න් දේවල් එනවයි කියලා එයා දැනගන්නවයි කියලා කියන්නේ ඒවා 100න් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එතන 80ක් තිබිලා නැහැ. මහාන්‍ය නැතිකරන්න මේ ලොකු කමටහන් නැහැ ලෝකේ. මාන්‍ය නැතිකරන්න තාම විශේෂ මේ ඒකට කියන අපි නිට්ටාවට සනීපන බේත කියලා. එහෙම බේතක් හොයාගෙන නැහැ. මේ මාන්‍ය කියන එක මේ ධර්ම මාන්‍ය කියලා එකකුත් තියෙනවනේ. එහෙම එකකුත්. දැන් සෝවාන් වෙච්ච කෙනාට සෝවාන් මාන්‍ය ආවට පස්සේ එයා සකු르දාගාමි වෙන්නේ නැහැ. නම මේ මේ මාන්‍යට තියෙන එකම උත්තරේ තමයි කීකරුකම, නියතමානිකම, අවංකකම. උජුපටිපන්න භාවය විවෘතභාවය. මේකේන ಗುಣ ටික වඩන එක. ಗುಣ දේශනා තියෙනවා 13ක් විතර. ඒ ಗುಣ ටික වැඩුවොත් ඒකේන මාන්නේ නැති වෙනවා. ಗುಣ වලින් තමයි ඒක අදන්න ඕනේ. එහෙම නැත්නම් මාන්නේ නැති කරන්න එකක් අදනකොට ඒ කියන්නේ ඒක ඊට වඩා ලොකු මාන්නයක්. මාන්නේ නැති කරන්න එකක් වඩනවා. ඒ කියන්නේ ඒක ඊට වඩා ලොකු මාන්නයක්. දැන් द्वේෂය නැති කරන්න අපි මොනවාර එකක් වඩනකොට දැන් द्वේෂයට द्वේෂ කරන තාක්කල් ඉතින් ඒක නැති වෙන්නේ නැහනේ. එතකොට දැන් මේක द्वේෂයෙන් වඩන්න එපා. ඇයි මේක වඩන්නේ? අරක නැති කරන්න ඕනේ. ඒතකොට අරක නැති කරන්න ඕනේ කියන පටිගය නිසා මේක වඩන්නේ. එතකොට මේකත් द्वේෂයක ස්වરૂපයක් තමයි. ඒකත් එක්තරා द्वේෂයක් තමයි. 80ක් 100ෙන් බලන්න බෑ. ඇයි? 80 100ෙන් බලනකොට ඒක 80 නෙමෙයි ඒක 100නේ. එහෙනම් 80 බලන්න ඕන 80ෙන්මයි. එනකොටත් ඒවත් 80ෙන් තමයි බලලා තින්නේ. ඇයි? එන ඒවා දන්නවයි කියලා කියන්නේ එයා දැනගෙනනේ බල්ලා තින්නේ. එතකොට 100න්නේ බල්ලා තින්නේ. එතකොට 100ක් තමයි ඒක. හැබැයි අරමුණ වෙනස් වෙලා. අරමුණ වෙනස් වීමක් විතරයි මෙතන තියෙන්නේ 80ක් ඇති වෙලා නැහැ. අරමුණ වෙනස් වෙලා. මෙතන ඉන්න ඕන කෙනා අතන ඉන්නවා. හැබැයි එතන ඉන්න බව දන්න නිසා ඒක 100ෙන්. හැබැයි 80ක් නෙමෙයි ඇති වෙලා තින්නේ අරමුණ ස්ථානගත වෙලා. ස්ථාන මාරු වෙලා. දැන් මම 100ෙන් ඉන්නවා. හොඳට ආගන්න ඕනේ. මම දැන් 100ෙන් ඉන්නවා. ඒක හොඳට තේරුණාද? මම දැන් 100න් ඉන්නවා. මම කියන්න ආපු දේ තේරුන්නේ මම දැන් 100න් ඉන්නවා. ඒ ටික තේරුණාද? ඔව්. ඒ ටික තේරුණාද? දැන් මෙතන මොනවද තියෙන ප්‍රශ්නේ? දැන් මම 100න් ඉන්නවයි කියන එක තුළින් මම මාන්නයක් නෙමෙයිද මේ කියන්නේ? මම 100න් ඉන්නවා. මම දැන් 100න් ඉන්නවා. ඒ කියන දේ තුළින් මම උඩඟුකමක් නෙමෙයිද මේ කියන්නේ? කට හරිනකොටම මේ මගේ කෙලෙස් නේ මම මේ කියන්නේ. මගේ දුර්වලකමක් නෙමෙයි කියන්නේ. ඒතර මම 100න් ඉන්නවා කියලා කියනකොට අනිත් අය 100න් නැහැ කියන එක නේ කියන්නේ. ඉතින් මම අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨයි කියන එක වටිනාකම දීලා ලෝභයක් ඇති වෙලානේ. අනිත් අයට සාපේක්ෂව මං ගුණයාපත් කියලා නෙමෙයිද මං කියන්නේ. ඒතකොට මං අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨයි කියනකොට අනිත් අය මං හෙලා දකින්නවනේ. ද්වේෂයක් තියෙනවනේ. ඒතර පටිගයක් තියෙනවනේ. 100 දියා බලාගෙන හිඳීමක්. එහෙම නැත්නම් 100ට සමවැදීමක් වෙන්න ඕනේ. දැන් අපි ඇත්තටම වතුර බොනකොට තිබාව කොහොමද නිවෙන්නේ? බොනකොටම නිවෙනවද බිබී ඉන්නකොට නිවෙනවද සම්පූර්ණ බිවට පස්සේ නිවෙනවද එතකොට දැන් මේක අවශ්‍ය ප්‍රමාණය තියෙනවා එකපාරට බොන්න බෑ හැබැයි බොන්න බොන්න අර පිපාසය ක්‍රමානුකූල ප්‍රතිශත වලින් වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා 100% සම්පූර්ණයෙන් නිවෙනවා එහෙම නේද නිවෙන්නේ එතකොට මේ කෙලෙසුත් එහෙම නිවෙන්න ඕනේ සෝවාන් වෙනකොට ටිකක් නිවෙනවා සකු르දාගාමී වෙනකොට ටිකක් නිවෙනවා අනාගාමී වෙනකොට ටිකක් නිවෙනවා රාත් වෙනකොට රාසින්වත් පව් වෙන්නේ නැහැ එතනට එනවා එතකොට මේ කෙලෙසුත් මාන්න කියන එකත් කෙලෙසයක් නේ. එතකොට මේවා ක්‍රමානුකූලව නම් නිවෙන්නේ. මම 100න් ඉන්න කෙනෙක්. ප්‍රශ්නයක් නැහැ. ඇයි අර පටන් ගත්ත කාලේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ටිකක් ලොකු වෙනකොට මේ ඒක ප්‍රශ්නයක්. මොකද්ද මේ අවබෝධය වැඩි වෙනකොට මම 100න් ඉන්නවද ඕනේද? එහෙම නැත්නම් 100 පවත් ගන්න ඕනේද? 100 පවත් ගන්න ඕනේ. මම 100න් ඉන්නවයි කියලා එකක් වඩනවට වඩා 100 පවත්තන එකට වඩා ශ්‍රේෂ්ඨයි. 100 පවත්තනවා. සිහිය පවත්තු කරන නඩත්තුව මම කරනවද? එහෙම නැත්නම් හැමදේම සිහියෙන් කටයුතු කරගෙන පසාපාඩේ දෛනික ජීවිතය ගත කරනවද? සිහිය පවත්නවා කියන නඩත්තුව කරගෙන ඉන්නවට වඩා, ඔචර වැඩේ කරනවට වඩා, අර මුරකාරයා වගේ ඒක නඩත්තු කරනවට වඩා හැමදේම ඉතින් සිහියෙන් කරන එක හොඳයිනේ. දැන් හැමදේම සිහියෙන් කරනවා. හැමදේම සිහියෙන් කරගෙන ඉන්නවා. කාලයක් යනකොට යට තියෙන හැමදේම සිහියෙන් කරන බෑ අසිහියෙන් දේවලුත් තියෙනවානේ. ඒකත් දැනගත්තා නම් හොඳයිනේ. එතකොට 100යි 80යි ඒ දෙකේම ඒ අඩුව තේනවා. දැන් එයා 100න් ඉන්නකොට 100න් ඉන්නවා. 80න් ඉන්නකොට 80න් ඉන්න බව දැනගන්නවා එයා. දැන් 100ත් එයාට එයාගේ ප්‍රඥාවට ගෝචර වෙලා තිනවා. 80න් ඉන්න ටිකක් ගෝචර වෙලා තිනවා. දැන් ਸਰව සම්පූර්ණ වෙලා නැද්ද? දැන් 80යි 100යි බලාගෙන ඉන්න එක තුලත් එයාට තේට්ටුවක් දැනෙන්නේ නැද්ද? තුන්වෙනි පියවර. අනාගාමි කට්ටියට ওই තේට්ටුව තියෙනවා. 100න් ඉන්නවා එයා. හැබැයි 80න් ඉන්න බවත් එයා දන්නවා. දැන් ඒ තුල එයාට විඩාවක් තියෙනවා. එයා හිතන 100ත් මගේ සිත නම් 80ත් මගේ සිත නම් එයා නම් දකින්නේ මම මොනවද මේ මෝඩකමක් කරලා මේක නඩත්තු කරන ඕ නෑ 100 100 පාඩුවේ තිබිච්චාද 80 80 පාඩුවේ තියෙන දෙක දෙකට බාර දුන්නාම දැන් පුද්ගලෙක් ඉන්නවද රාතන් වහන්සේ ඔය යනවා වැට උඩින් ජම්පයක් දීලා යනවා කට්ටිය බලමු කිසිම සංවරයක් නැන්නේ උන්වහන්සේට වටෙන් යන්න පුළුවන් දැන් වටෙන් ගියාම 100 මේකෙන් පෙන්නම් 80 හැබැයි 80ෙන් පෙන්නේ 100ෙන් තමයි 80ෙන් පෙන්නේ 100ෙන් තමයි උන්වහන්සේ ඇයි හරෙන් යනකොට කාලේ වැඩිපුර යනවා විනය කමන්නේ ප්‍රශ්නයක් නැහැ ජම්ප් එකක් දුන්න ගියා හැබැයි හැවතක් නැහැ එතන ඇයි 80ෙන් ඉන්න එකත් 100ෙන් තමයි කරලා තින්නේ. ඇයි 80 80ට බාර දුන්නා 100 100ට බාර දුන්නා. පුද්ගලයා අතුරුදාන් වුණා. ඒ නිසා කර්මයක් එතන හැදෙන්නේ නැහැ. අවබෝධයේ වැඩි වෙන්න වැඩි වෙන්න ඒ කියන කමඨානේ පියවරවල් වැඩි වෙන්න ඕනේ. හැමදාම ගල් කෝරයික් මේ කල්ලාල හරංගයට හරියන්නේ නැහැ මේ ඉහළ පන්ති වලට එනකොට කියනකොට ලියන්න පෑනයි පොතයි ගෙනියන්න ඕනේ. ලියන්න බැරි නම් රෙකෝඩ් එකක් ඔන් කරලා ඒක රෙකෝඩ් කරලා ගෙදර ගිහිල්ලා හිමින් හිමින් දාලා දාලා ලියා ගන්න දක්ෂ වෙන්න ඕනේ. මොනවාරි ක්‍රමයක් පාවිච්චි කරයි අර කාලයත් එක්ක අරක වැඩි දියුණු වෙන්න ඕනේ. හැමදාම අර පල්ලෙහා තියෙන පුංචි දේවල්, සරල දේවල්, ප්‍රාථමික දේවල්, බාලාංශ පන්තිවල දේවල් අල්ලාගෙන ඒක දිගටම වඩනවා කියලා කියන්නේ ඒක ලොකු දෘෂ්ටියක්. ඇයි? එයා කැමති නැහැ ඉහළ එකක් වඩන්න. ඒ ඒ වඩන එක තුළ තියෙන අඩුව නිවැරදි කරගෙන තව ටිකක් ඇඩ්වාන්ස් එකක් ඒ ඉහළ එකක් වඩන්න එකඟ නැහැ. ඒ අඩුපාඩු අපිට තියෙනවා. සෝවාන් ඵලයට තියෙන ආසාවක් තමයි එතන පවතින්නේ. සසර දුකෙන් එතර වෙන්න ආසාවක් නෙමෙයි පවතින්නේ. සසර දුකෙන් එතර වෙන්න තියෙන කෙනා මේ භවෙ පිරිණිවන් පාණ්ඩයාගේ ටාකට් එක තියෙන. එයා පිරිණිවන් පාණ්ඩ තමයි වැඩ කරන්නේ. කොහොම හරි රාත් වෙලා ආයුෂ් කල්පයේ සන්තෝෂෙන් ඉඳලා ඉවර වෙලා යනවා. ඒක යාට සෝවාන් වෙන්න ඕනේ කියලා හිතන්නේ යා තව ඉපදෙන්න බලාපොරොත්තු වෙනවා කියන එක. නමුත් ඊට වඩා සෝවාන් ඉලක්කය දැඩිනේ. ඒකේ තියෙන අවෝමනාව වැඩිනේ. ඒ කියන්නේ එතනට යා වැඩිපුර ඕමනා දක්වනවායි කියලා කියන්නේ රාත් වීම පිළිබඳ අදහසක් නැහැ කියන එක. එතනට යන්න එයාට වීරිය මදි කියන එක. සෝවාන් විතරක් වෙන්න කියලා දේශනාවක් නැහැ මේ ලෝකේ. සසර දුක නිවෙන්න දේශනා තියෙනවා. එයාට තේරෙන විදිහට එයාට සෝවන් සකු르දාගාමි අනාගාමි අරියත් ලැබෙනවා. දැන් එකම දේශනාව තුළින් රාහත් වෙච්ච කට්ටියකුත් ඉන්නවා. අනාගාමි වෙච්ච කට්ටියකුත් ඉන්නවා. සකු르දාගාමි සෝවන් වෙච්ච කට්ටියකුත් ඉන්නවා. මොකවත් නැතුව ගිය කට්ටියකුත් ඉන්නවා. එහෙම නේද? එතකොට දැන් සෝවන් වෙන්න කියලා දේශනා කරා නම් මේගොල්ලෝ කොහොමද රාහත් උනේ? රාහත් වෙන්න බෑනේ. එහෙනම් මේ මාර්ගඵල අපේ ප්‍රඥාවට අනුව අපිට ඒ අපේ කුසලයට අනුව සිද්ධ වෙන එකක්. අපි වඩලා තියෙන ගුණවලට අනුව සිද්ධ වෙන එකක්. එහෙනම් අපි සෝවාන් විතරයි වෙන්නේ. ඒක විතරක් ඇති අනිත්‍ය වැඩක් නෑ. ඒවා පැටලෙන ඒක ඕන් නෑ කියලා කියනකොට ප්‍රතික්ෂේපයක් වෙනවනේ. සමහර විට රාත් බණ වලින් තමයි අපට සෝවාන් ලැබෙන්න තියෙන්නේ. එතකොට දැන් රාත් බණ වලට පයින් ගැව්වම දැන් අපිට ලැබෙන්න තියෙන සෝවාන් ඵලය ඒකේ නම් තියෙන්නේ. ඒකත් එක්කමනේ යන්නේ. දැන් බැංකුවේ මැනේජර් අපට ලෝන් එකක් දෙන්න ඉන්නවා. දැන් ලෝන් එක දෙන්න ඉන්නේ එයා. මොනාර ප්‍රශ්නයක් කළා මේ අඩුපාඩු වල බැංකු මැනේජර්ට ගහනවා අපි. දැන් ගැව්වට පස්සේ මැනේජර්ට ගැව්වේ. නමුත් දැන් ලෝන් එක ලැබෙයිද? එයාට ගානකොට ලෝන් එකටත් එක්ක තමයි ගාලා තින්නේ. මැනේජර්ට කනට ගානකොට ඒ ලෝන් එකටත් එක්ක තමයි වැඩිලා තියෙන්නේ. ලෝන් එක හම්බෙන්නෙත් නෑ. දෙකටම එකට ගාලා තින්නේ අපි. නමුත් අපි කියන මැනේජර්ට කියව අර අඩුවටනේ. ඉතින් ලෝන් එක කැන්සල් කළායි නෑ. ඒක කැන්සල් වෙනවා. ලෝන් එකටත් එක්ක තමයි ගාලා තින්නේ. එහෙනම් අපි රාහත් ඵලයට අදාළ බණ ප්‍රතික්ෂේප කරනවා. අනාගාමි බණ ප්‍රතික්ෂේප කරනවායි කියලා කියන්නේ අපේ සෝවාන් බණත් ප්‍රතික්ෂේප වෙලා. ඇයි අරක තුල තමයි අරකක් තියෙන්නේ. අවබෝධ මට්ටම් හතරක්නේ. හැම බණක් තුළම මාර්ගඵල හතර තියෙනවා. අවබෝධ හතරක් ඒක. ඒක අවබෝධය ලැබෙන්නේ අපේ අපේ පාරමිතාවට අනුව, ගුණවලට අනුව. එතකොට අපි මේක රාත් බණක් මේක හරියන්නේ නැහැ කියනකොට සමාජයේ රාත් බණෙන් තමයි අපිට සෝවාන් එක ලැබෙන්නේ. ඇයි ඒ බණෙන්ම රාත් වෙන කට්ටිය ඉන්නවා. සෝවාන් වෙන කට්ටිය නෝ මොකවත් නැතුව අවුරුදු 20ක් නිකන් අහගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. හැම ධර්මයකටම එක විදියටම ඒ වටිනාකම දෙනවනම් හැම බණක්ම අවංකවම ශ්‍රවණය කරනවනම් හැම බණක්ම වඩනවනම් ඒ ඒ ඵලයේ විතරක් නෙමෙයි ඊට එහා ඵලයක් තියෙනවනේ ඒකත් ලැබෙනවා. හැබැයි මේක විතරයි මට ඕනේ මේකට අදාළ විතරයි මට ඕනේ අනිත් ඒවා එපා කියලා කියනකොට අර එපා කියන දේ තුලින් මේකට අදාළ දේවලුත් එක්ක යනවා. හැම බණක් තුල මේක තියෙනවනේ. දැන් රාත් වෙන්න සෝවන් වෙන්න ඕනේ නේද? ඒත් රාත් එක අහනකොට සෝවන් වෙනවනේ. ඔව්. එතන පොඩි දෝෂයක් තියෙනවා. ඒ කමඨාන හරි. ඒ කමඨාන නිවැරදි පොඩි තැනක් වැරදිලා තියෙනවා. ඒ තැන තමයි දැන් කැපකරු දායක මාත් එක්ක ඉන්නවා. එහෙම කියන්නේ නැහැ. අපි නිකන් හදාගන්න මනකල්පිතව කැපකරු දායක මාත් එක්ක ඉන්නවා. දැන් මේ කැපකරු දායක මාත්‍යාගේ වැරදි ගොඩක් තියෙනවා අඩුපාඩු තියෙනවා. නමුත් අපිට හිතෙනවා මේ මේ මනුස්සය හරි හොඳ මිනිසෙක්. බොහොම හොඳයි ගුණ යාපත් කියලා එම සංකල්පයක් ඇදෙන ඔළුවේ. දැන් අපි නිතරම යාදියා හොඳයි හොඳයි කියලා බලනකොට එයා කෝපෝදන එකයි, අතුගාන එකයි, දානේ හදන එකයි, මේ නිදා ගන්න එකයි, හැරෙන එකයි, ඒ හැවිදින එකයි මේ ඔක්කොම හොඳ විදියට නෙමෙයිද පේන්නේ. ඇයි එයා හොඳයි කියන සංකල්පෙන් අපින්නේ. එතකොට එයා මේ අතුගාන බලන්න කොච්චර හොඳට අතුගාන. හැබැයි අතුගාන තුළ දෝෂ තියෙනවා. බලන්න මොනතරම් මේ ශ්‍රේෂ්ඨද කියලා දාන පිළියෙල කරන ඒ පිළියෙල කරන දේ තුල දෝෂ තියෙනවා. හැබැයි ඒවා පේන්නේ අර හොඳයි කියන මානසිකත්වයෙන් ඉන්න නිසා හැමදේම හොඳයි කියලා පේනවා. මේ මිනිස්සයා කිසිම පිළිවෙලක් මොකවත් නැහනේ කියලා එහෙම එකක් හිතෙනවා අපට. ඒ සංකල්පයෙන් බලනකොට බලන්නකො මේ දානේ පිළියෙල කරනවා මේ මිනිස්සයා. බත් ටික මුලින් තියෙන්න එපායි. දැන් බත් ටික කෙරවල දැන් ඔදි බෙදාගෙන කියලා බත් දාන සිරිතක් තියෙනවා. දැන් අඩුවක් පේනවා. ඊට පස්සේ බත් එක ගන්නලා ඉස්සරහින් තියෙනවා. පස්සේ කියන දැන් බලන්න මිනිස්සු දැන් බත් එක අරගෙන බ්ලවුස් එකක් දැම්මා දැන් මේ මේවත් එක කොහොම ඇල්ලුවාම දැන් මේවා තියෙන වැඩක් නැ නිඳුල් වෙනවනේ පිළිවෙලට කරන්න එපා කියලා ඉතින් එහෙම කියන එකක් ඊට පස්සේ ආයේ මනුස්සයා ගිහලා බ්ලවුස් එක දාගෙන යනවා. දාලා නෝ මිනිස්සු බ්ලවුස් එකට දැන් මේක ලිස්සල වැටුනාම දැන් අද දාන්නෙත් නැහනේ. දැන් මේ මිනිස්සු කල්පනා කරන දැන් මොනවා කිරුවත් වැරදිනේ. ඇයි? අපි එයා වැරදි කියන සංකල්පෙන්න නිසා ඇල්ලුවත් වැරදි. අහක හිටිය කැපකරදායක මාත්‍යා ඉතින් මේ රොබෝ වගේ ස්විච් එක දාන්න ඕන වැඩ කරන්න කියලා පොදොස් කියනවා. ඒ මනුස්සයා හොඳට මාන්සියලා වැඩ කරනවා. බලන්නකෝ මේ මනුස්සයාගේ කලබලකම. ඉතින් ඕම කලබල වුණාම ඉතින් කොහොමද ඉතින් මේ මනුස්සයා නිවෙන්නේ? ඉතින් 10ක මාත්‍යා ඕම නම් ආම්දුර ගැන ඉතින් මොන කතාවද? මේ මචං ඉතින් කඩියා වගේ වැඩ කෙරුවාමත් බයිනවා. පැත්තට පැත්තටලා හිටියාමත් බයි. අර සංකල්පයක් අපිට තියෙනවා මෙයා මේ අසංවරයි. මෙයා හොඳ නෑ කියලා. එහෙනම් දැන් නිවුනා නිවුනා කියන සංකල්පය තුළ නිවීමක් දැනෙනවනේ. හැබැයි නිවීමක් තුළ 100 ඇති වෙනවා. 80 ඇති වෙනවා. 100ක් දැනගන්නවා. 80ක් දැනගන්නවා. හැබැයි නිවෙන්නේ මොකද හේතුව 100 පැත්තකින් තියලා දැනගැනීම තුලින් 100 ඇති වෙන්නේ ඒ 100 මත සිත පීඨවලා ඒ 100ත් එක්ක සිත නිවන්න ඕනේ. නිවෙන කොටයි නිවීමට ගන්නෙ. දැන් අපි කරලා තින්නේ මොකද්ද? 100 එම නැත්නම් නිවීම කියලා එකක් බලාගෙන ඉන්නවා. හැබැයි ඒ බලාගෙන ඉන්නකොට ඒකේ පීඩනේ අඩු වෙනවනේ. කම්පනයට ඒ කම්පන අඩු වෙන්න පොඩ පොඩ නිවෙනවා. හැබැයි 100න් අරක දිහා බලාගෙන ඉන්නවා. හැබැයි අර නිවෙන එක දිහා බලන්නේ අර නිවෙන්න නිවෙන්න මෙයාත් නිවෙන්න ඕනේ. එතකොට පොඩ පොඩ පොඩ අර නිවීමත් එක්ක සිතත් නිවිලා නිවිලා නිවිලා බිඳුවට එනවා. දැන් වෙලා තින්නේ මොකද්ද අර නිවීම දිහා බලුවාම දැන් අර මතකේ තියෙනෝනේ. එතනින් යට යන්න දෙන්න. ඒක දිහා බලාගෙන මෙම අල්ලාගෙන ඉන්න නිසා අර නිවීම කියන එක එතනින් පල්ලයට එන්නේ. යන වෙලාවල් ඇති. අපි ඒක දකින්න. ඒ නිසා එතනින් යාට නිවීමක් දැනෙන්න. හැබැයි 100 පවතිනවා 80ට යනවා ආය 80 දැන ගන්නවා ඒක 100 බවට පත් වෙනවා ඕම එකක් වෙවි තියෙනවා. සිතක 100 පවත්නකොට ඒ සිතේ පවතින නිවීම යා දැක්කනම් නිවීම දැක්ක ගම 100 ඇති වෙනවනේ. එතකොට මොකද වෙන්නේ? ඒ නිවීමේ ධාර්තාව වැඩි වෙනවා. නිවීමේ ධාර්තාව වැඩි වෙන්න වැඩි වෙන්න එයා තේරෙනවා දැන් විනාඩි 5කට කලින් මෙච්චර නිවීමක් තිබුණේ නැහැ. එහෙනම් මේ නිවීම ඊට වඩා වැඩි. ඒකට සමවදිනවා. ඒක දිහා බලනවා. ඒකට තව ටිකක් නිවෙන. කලින් මේ ශබ්ද ඇහුණා දැන් ඇහින්න. ඒ කියන්නේ ශබ්ද වලට එන හර්ට්ස් ගන්න, මෙගාහර්ට්ස් වලින් ගන්න බෑ. මේක බිට් වලට ගිහිල්ලා. හර්ට්ස් වලට ගිහිල්ලා. එතකොටම හර්ට්ස් දක්වා මේක හඩු වුණොත් දැන් බල්ලට ආවට වගේ සත්තුන්ට නෑ ඇහින්නේ. දැන් ඒ தත්ත්වය අපට ඇහෙන්නේ නැහැ. එතකොට මේක අර්ත්ස් වලට ගිය ගමන් කන් ඔක්කොම නිකන් වැහිලා යනවා. මොනර හැබෑක් ගැව්වා වගේ වැහිලා යනවා. එතකොට අපි දන්නවා දැන් කලින් තිබුණට වඩා දැන් නිවීම වැඩි. එතකොට ඒකට යනවා සිත. ඕම සිතත් අර නිවීමත් එක්ක ගෙනිච්චොත් තමයි අර නිවීම අඳුනාගත්ත දැනගත්ත ඒ නිවීම තුළ නිවීමක් දැනෙන්නේ. මෙම නැත්නම් නිවීමක් දැනෙන්නේ ඇයි නිවුණක් බව දැනගත්තා ඒක ක්‍රමානුකූල අඩු වෙන බව දැනගන්න. එච්චර 100ක් නෑ අපට. 100 තියෙනවා. අර වෙනස් වීම දකින්න 100 නෑ. ඒ නිසා අපි අර 100 දිහා බලාගෙන ඉන්නවා. ඒතර බලාගෙන ඉන්නකොට සමාට අරමුණ වෙනස් වෙනවා. වෙනස් වෙච්ච බව දැනගන්නවා. ඊට පස්සේ ඒ අරමුණ මේ අරමුණ බවට පත් වෙනවා. ඕම එකක් කර කර ඒක නඩත්තු කරගෙන ඉන්නවා. නඩත්තුවක් තමයි එතන තියෙන්නේ. ඒ වැරද්ද අදන්න ඕනේ. එහෙනම් අපි සාකච්ඡාව නිමා කරමු. දරුවන් සරණයි.